शरणं गच्छामि तदयन्ति बुद्धं शरणं गच्छामि तदयन्ति धम्मं शरणं गच्छामि तदयन्ति धम्मं शरणं गच्छामि तदयन्ति सङ्घं शरणं गच्छामि तदयन्ति सङ्घं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं आलभन्ते පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදානා සික්ඛාපද සමාදියාමි අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේර මජ්ජපමා සුරාමීරය මජ්ජපමා දර්ථානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සබ්බින් පංච වීරං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං ආමබන්තේ සාත් සාත් සාත් සමන්ත චක්කවාලේසු අත්තාගතන්තු දේවතා සබ්බම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං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 නම් සද්ධර්මයට අනුව අපේ හිත සකස් කරගන්න නැතුව ඒ ධර්මානුකූල චේතනාවන් කුසල චේතනාවන් අපේ චිත්තසංතාන වලින් නැగిලා එන විදිහට අපේ චිත්තසංතාන සකස් කරන්නේ නැතුව මේ සංසාරික ජීවිතයෙන් අතුරු වෙන්න පුළුවන් කමක් නැහැ. ඉබේ සිතුවිලි පහළ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දේශනා කරලා තියෙන ධර්මය අපි ශ්‍රවණය කරන්න ඕනේ. ඒ ශ්‍රවණය කරපු ධර්මයේ ධාරණය කරගෙන තමන්ගේ හිතෙන් නැగిලා එන ආකාරයට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. මේ ජීවිතය සූපත් කරගන්නවා ඒ ආකාරයට කටයුතු කළා මම මේ මගේ ජීවිතය සූපපත් කරගන්නවා සංසාරික ජීවිතය තුල විඳින්න තියෙන අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයෙන් අත මිදලා මමත් සදාටම උතුම් නිවනින් සැනසෙනවා සදාටම දුක් නැති සත්‍යයකටපත් වෙනවා කියලා අදිෂ්ඨානේ ප්‍රාර්ථනා ඇති කරගන්න ඕනේ. පින්වත්නි මේ පින්වත් අය තමන්ගේ දරුවෙකුට යම් කටයුත්තක් බාර දෙනකොට නැත්නම් දරුවෙක්ව යම් තැනක තනි කරලා මේ යම් හෝ තැනකට යන වෙලාවක මේ වාසිකාගාරයක හෝ නැත්නම් වෙන රැකියාවකට හෝ යන වෙලාවක බොහෝ උපදෙස් ලබා දෙනවා. නොයේකුත් උපදෙස් ලබා දෙනවා. මේ මේ ආකාරයට කටයුතු කරන්න, මේ ආකාරයට ව්‍යාපිහා ගන්න, මේ ආකාරයෙන් නිදා ගන්න මේ හැම එකක්ම කියලා දීලා තනි කරලා එන වෙලාවක ඒ ඔක්කොම කැටි කරලා අරගෙන සාරාංශයක් වශයෙන් අවසාන මොහොතේ වෙන් වෙන වෙලාවේ මේ අතෝ බොහෝ දෙනෙක් කියනවා අර ඔක්කොම එකට කරලා කියනවා වාගේ එහෙනම් බොහෝම පරිස්සමෙන් ඉන්න ඕනේ කියලා කියනවා. ඒ තමයි අර කලින් කියපු සියලු දේම එකට එකතු කරලා එක ප්‍රබල හැඟීමකින් කියන සාරාංශගත අවවාදය. ඒ වගේ සාරාංශකේ කල්පලක්ෂයේ කාලයක් තිස්සේ අපි වෙනුවෙන්ම අපේ කොටස සකස් කරලා දෙන්න අනන්ත අප්‍රමාණ දුකක් විඳපු ඒ මහා බෝධිසත්වයන් වහන්සේ මගේ මේ උදකලා නිවනෙන් පලක් නැත අන් අයත් නිවාගෙන නිවෙනවාය කියලා දහසින් සාරා සංකේ කල්පලක්ෂයේ 31 කාලයක් තිස්සේ පෙරුම් දම් පුරලා බඩපොත්ත පිටකොන්දට ඇදෙනකන් ඔළු කට්ට ලැබු ගෙඩියක් වගේ වේලෙනකන් මේකුත් ආකාරයේ දුෂ්කර ක්‍රියා කරලා පවා පින්නත් මේ හැම වීරයක්ම ගත්තේ අපිට හැම කෙනෙක් හිතන්න මාට මමත් එහි දායකත්වයක් ලැබලා තියෙනවා එහෙනම් මාවත් අරමුණ වෙලා තියෙන බුද්ධත්වයන් වහන්සේට තනියම නිවන් දකින්න නැතුව සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා තීරණය අරගෙන කටයුතු කරන කාලේ මාවත් අරමුණු වෙලා තියෙනවා. මගේ මම අද යම් සැනසීමකටපත් වෙනවා නම් මේ කෙලස් බාධ ලෝකේ රත් වෙන, දැවෙන, පිච්චෙන ස්වභාවයන් වලින් අත මිදෙන්න මට යම් කිසි හැකියාවක් ලැබිලා තියෙනවා නම් ඒකත් බුදුරජාණන් බෝසත්ත්වයන් වහන්සේගේ වහන්සේ කොටසක් තමයි මගේ මේ සනසීම කියලා කියන්නේ. එහෙනම් එවැනි විශාල වෙනසක් දරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සම්බුද්ධ ශාසනයක් සකස් කරලා වසර 40 ගානක් තිස්සේ ධර්මයේ දේශනා කරලා අවසාන මාස තුනක කාලය පින්නදී පරිනිර්වාණයට ආසන්න කාලයේදී ඒ ආයු සංස්කාරයත් හරියට පස්සේ ආය නැවත වාරයක් දඹදිව තලය පුරාවම ඇවිදලා ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා ආදී වශයෙන් සීලය මේකය ප්‍රඥා සමාධිය මේකය ප්‍රඥාව මේකය ප්‍රඥාවට හේතු වෙන සීලය මේ විදිහය ප්‍රඥාවට හේතු වෙන සමාධිය මේ විදිහය සමාධියට හේතු වෙන සීලය මේ විදිහය ආදි වශයෙන් මේ සියලු ධර්ම කරුණු සාරාංශ කොට දේශනා කරලා අවසානයේදී දිරත් කරත්තයක් වගේ තියෙන මේ ශරීරය බොහෝ විහිසතාපාතයටපත් වෙනවා කියන බවත් සඳහන් කරලා ආසන්නයේදී පින්නන්නේ පන්විවාන මංචකයේ සතිපිලා ඉන්න වෙලාවේ තවත් බොහෝ උපදෙස් දීලා සියලු දේ කැටි කරලා අවසාන වශයෙන් අපිට දේශනා කරේ මේ සියලු සංස්කාරයන් නැති වෙලා යනවාය අප්‍රමාදීව කුසලය සම්පාදනය කරගන්න කියලා. හඳදානි බික්කවේ අයමන්තයාමිවෝ වය ධම්මා සංකාරා අපමාදේන සම්පාදේත ඒ තමයි අවසාන බුද්ධ වචනය. කල්ප ගානකට පස්සේ ආය බුද්ධ වචනයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ගෞතම බුදු පියාණන් වහන්සේ අපිට දුන්න අවසාන අවවාදය. ඕනෑම වෙලාවක පින්නත් මේ පළවෙනි අවවාදයත් අවසාන අවවාදයත් ගොඩාක් වැදගත් වෙන්නේ ඒවා සාරාංශගත කොට දේශනා කරලා තියෙන හින්දා. පළවෙනි ධර්ම අවවාදයේ විදිහට අපිට පළවෙනි අවවාදය ධම්සක්කවතුන් සූත්‍රයේදී දේශනා කරපු කාමසකල්පාණියෝගේ අත්කිලමතාණියෝගේ අතහැරලා ආරස්ථායක මාර්ගය වර්ධනය කරන්න ඕනේ කියලා දේශනා කරපු කාරණාව තමයි මේ බික්කවේ අන්තා පබ්බජි තේරණ සේවිතබ්බා යෝචායන් අත්කිලමතාණියෝගෝ ඊනෝ ගම්මෝ පුතග්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ආදී වශයෙන් දේශනා කරපු පළවෙනි බුද්ධාවාදය අවසාන බුද්ධාවාදය වෙන්නේ අප්‍රමාදීව කුසලය සම්පාදනය කරගන්න අප්‍රමාද බව පිළිබඳවයි පළවෙනියෙන්ම අවසාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අප්‍රමාදේ අප්‍රමාදේ කියලා කිව්වහම එන්නත් අපි බලන්න ඕනේ කුමක්ද මේ අප්‍රමාදී වැඩ පිළිවෙල මොකක්ද කියලා. අපිත් අපේ දරුවන්ට තමන් හිතවත් අයට නොයේකුත් දේවල් ප්‍රමාද වෙන්නේ නැතුව කරගන්න කියලා කියනවා. හොඳට ඉගෙන ගත්ත ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ. හොඳින් ඉගෙන ගත්ත අය හැම වෙලෙම කාට හරි මොනවා හරි කියනවනම් කියන්නේ නේද? ඒක දැනගන්න පුළුවන් කාලය ඉගෙන ගන්න ඒක ප්‍රමාද කරන්න එපා කියලා. හොඳට සල්ලි හම්බ කරගත්ත ඇත්තෝ තමන්ගේ දරුවන්ට ආදී ඔකට කියන්නේ ඉක්මනින් කීයක් හරි හොයාගන්න ජීවිතේ ජය ගන්න ඕන නම් කියලා. ඒක ඒ රටේ දැක්ම. එතකොට ටිකක් බලය සම්පාදනය කරගත්ත ඇත්තෝ තමන්ගේ දරුවන්ටත් තුනතරේ කොහොමද බලය සම්පාදනය කරලා දෙන්න හදනවා. ඒ කියන්නේ ඒ එයාලට දැනෙන හැටි. ඒ ඒ අයගේ දැක්මවල හැටියට ඒ අයට තේරෙන හැටියට පින්නත් මේ ලෝකය අපි ඔක්කොටම මේ ලෝකේ තේරෙන අපිට සාපේක්ෂව. අපිට සාපේක්ෂව මේ ලෝකය තේරෙන අපි තමන්ගේ අතීත අවබෝධයන් හේතු කොටගෙන අතීත අවබෝධයන් එකතු වෙලා මිශ්‍ර වෙලා ඇතිවෙන අරමුණු ඉදිරියේ ඇතිවෙන අවබෝධයට අනුව ඒ කෙනා තීරණ ගන්නවා. ඒකයි කිය වැඩියෙන් අධ්‍යාපනය මේ ලෝකේ ලෝකේ ජීවත් වෙච්ච කෙනා කරගත යුතු දේ අධ්‍යාපනයයි කියලා සමහර අය හිතාගෙන ඉන්නවා. සමහර අය හිතාගෙන ලෝකේ ලෝකේ ඉපදිච්ච කෙනෙක් කල යුත්තේ හොඳට භවභෝග සම්පත් සකස් කර ගැනීමයි කියලා. සමහර අය හිතාගෙන ඉන්නවා ලෝකේ ඉපදිච්ච කල යුත්තේ හොඳට ධනය සම්පාදනය කර ගැනීම නැත්නම් බලය සම්පාදනය කර ගැනීම බලවන්තයෙකු වීමයි කියලා. ඉතින් ඒකයි ඒ කෙනාගේ දැක්ම අනුව තමයි ඒ කෙනා සියලු දේ කතා කරන්නේ. තුන් ලෝකයක් සනසවදාලා වූ තුන් ලෝකයම අවබෝධ කරගත්ත කිසිදු වැරදි දැක්මක් ඇති නොවන ස්වභාවයට තමන්ගේ සහ තමන්ගේ අනුගාමිකයන්ගේ චිත්තසංතාන සකස් කරපු ලෝතර බුදු පියාණන් වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා දේශනා කර තිබෙනවා. හැබැයි අනුපදේකුත් එක්ක. නිකන් අනුපදයක් නෙවෙයි. අප්‍රමාදයට පත් නොවිච්ච කෙනා මැරිච්ච මිනිහෙක් වගේ කියලා. මැරිච්ච කෙනෙක් වගේ. ප්‍රමාද ප්‍රමාදයටපත් වෙච්ච කෙනා මැරිච්ච කෙනෙක් වගේ අප්‍රමාදී වුණ කෙනා මරුණත් මැරෙන්නේ නෑ කියලා. ප්‍රමාදයටපත් වෙච්ච කෙනා මැරිච්ච කෙනෙක් වගේ කියලා. එතකොට බලන්න මොකක්ද මේ ප්‍රමාදය? එතකොට අප්‍රමාදයටපත් අප්‍රමාදීව කටයුතු කරපු කෙනා මැරෙන්නෙත් නෑ කියලා. එතකොට දැන් එහෙනම් මරමිනියක් වගේ ජීවත් වෙනවාද කියලා දැන් අපි ප්‍රමාදයි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරමිනියක් වගේ ජීවත් වෙනවා කියලා. එතකොට ඇයි මේ මලමිනියක් කියලා කියන්නේ කියන කාරණාව අපි හැම වෙලේම මේ වගේ යම් කිසි ගාථා ධර්මයකින් දේශනා කරලා තියෙන දේ වචනේ පරිසමාප්තයෙන් හොල බලන්න ඕනේ. ඇයි මෙහෙම දේශනා කරේ කියලා. පින්වත්නි අපිට සාපේක්ෂව මලමිනියක් ගත්තොත් මුකුත් කරන්නේ නැහැ නේද? ක්‍රියාත්මකද? නෑ මලමිනිය ක්‍රියාත්මක නෑ තියෙන විදිහට හේ තියෙනවා. මේක නිකන් දිරලා යනවා. ඒක කිසිම වෙනසක් නැහැ. ඒක දිලා යාමටපත් වෙනවා. ඒක නැති වෙලා යන තත්යකටපත් වෙනවා. ඒකෙන් අර්ථයක් නැහැ. අනර්ථයක්මයි. ඒක දුගඳයි. ඒක පිළිකුලයි. හේද මලමිණිය ගත්තොත් පිළිකුලයි. දුගඳයි. Tamanට අනර්ථයක් නැහැ. අනුන්ට අනර්ථයක් නැහැ. දෙපාර්ශ්වයටම අර්ථයක් Tamanට අර්ථයක් නැහැ. අනුන්ට අර්ථයක් නැහැ. දෙපාර්ශ්වයටම අර්ථයක් නැහැ මලමිණිය. ඒතරනේ පිළිකුලයි ගඳයි අනිත් එක බරයි. නේද? ම් දකින්නයට අපහසුයි. මේ වගේ ලක්ෂණ වගේක් තියෙනවා පින්නත් නේ මලමිනිය. එතකොට ප්‍රමාද වෙලා ජීවත් වෙන කෙනා මලමිනියක් වගේ කියලා තමයි කියන්නේ. දැන් බලමු. හොඳයි. ඇයි මෙහෙම දේශනා කරේ කියලා මේ දේශනාවට අර්ථයක් සපයා ගන්න අපි හිමිසරේ බලන්න ඕනේ මේ තරම්ම මේ අප්‍රමාදී බව ඇති විය යුතුයි කියලා දේශනා කරේ ඇයි කියලා අපි හොඳට හොඳට හොඳට හිතලා බලන්න ඕනේ. ඉන්න මේ ඇඟක විසප්පු දානවා, සර්වවිදි දානවා එක දිගට. කවුරු හරි කෙනෙක් මොකද කරන්නේ? දිගින් දිගට දිගින් දිගට මේ ඇති වෙන සර්වවිදි වලට මෙහෙ දදා ඉන්නවා. හරියයිද? ඇත්තටම ඉබේ හටගන්න සැරගෙඩි වලට තියෙන හේතුව ලේ ධාතුවේදී යම්කිසි වැරද්දක්. දස්ස වෛද්‍යවරයෙක් මොකද කරන්නේ? මේ සැරගෙඩි වලට බෙහෙත් දාන අතර වාරේ ඒකට හේතුව වෙලා හේතුවට බෙහෙත් දෙනවා. ඉතින් අපි කල්පනා කරගන්න ඕනේ දැන් මොකද කරන්න? ඇයි අපිත් මොකද මේ ජීවිතේ ඉන්නකොට කරන්න කියලා බලන්න පින්නත් නේ අර මම කලින් කිව්වා අධ්‍යාපනයෙන් ප්‍රබලත්වයකට පත් වෙච්ච අය අධ්‍යාපනය ලබා ගන්න කියනවා අප්‍රමාදීව මේ මේ ඊළඟ භවයට යනකොට මේ වතාවේ උපාධියක් ගත්ත කෙනෙක් අපිට අපිට එහෙම ළමයෙක් උපදිනකොට එහෙම මේ උපාධියක් එක්ක උපදිනවද? ආ එහෙනම් ඒක ඒක පිළිගන්න වෙනවා. ගෙවල් දොරවල් හදපු අයටත් බොහෝ භවභෝග සම්පත් මේවා කරපු අයටත් දැන් අපිට දරුවෙක් උපදිනකොට භවභෝග සම්පත් එක්ක උපදිනවා. එහෙනම් ඒවත් එයා තියලා යන්නේ. ඊළඟට බොහෝ බලය සම්පාදනය කරගත්ත ඉහළම තලයක බලයකටපත් වෙච්ච අය ඊළඟ උත්පත්තියට යනකොට මේ බලය අරන් යනවාද මේ අපිට හැමති කෙනෙක් ඉපදුනා මේ එහෙම කියලා කියනවාද අපි ළමයෙක් ඉපදුනම නැහැ. එහෙනම් දාලා යන දේවල් එකතු කරනවා වාගේ දාලා යන දේවල් එකතු කරා කියලා අර්ථයක් වෙයිද? Tamanට අර්ථකුත් නැහැ. අනුන්ට අර්ථකුත් නැහැ. අපිට උපදින දරුවෙක් මොනවද අරන් ඉන්නේ? යනකොට අරන් යන දේ තීරණය කරගන්න නම් එනකොට ගෙනල්ලා තියෙන දේ මොනවද කියලා බලාගත්තහම හොයාගන්න පුළුවන්. එන ළමයා මොනවද අරන් ඉන්නේ කියලා බලන්න. එයා ආයුෂ අරන් එනවා. එයා එයා මේ ජීවිතේට සත තැනක උපදින සමහරවිට එක්ක යහපත් දෙමාපිය ළඟ උපදින සමහර අයහපත් දෙමාපිය ළඟ උපදිනවා. ඒ වගේම වර්ණයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ප්‍රඥාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ප්‍රඥාවක් අරගෙන ඇවිල්ලා මේ අත දන්නවා. සමහර අය පුංචි කාලේ ඉඳන්ම ඥානවන්ත ගති ලක්ෂණ පෙන්වනවද නැද්ද? සමහර අයට මොනවා කරත් යමක් අය තේරුම් කරවන්න බෑ පොඩි කාලේ ඉඳන්. සමහර අය පුංචි කාලේ ඉඳන්ම හරියට කේන්ති යන ලක්ෂණ පෙන්වනවා. රෞද්‍ර කූර ලක්ෂණ පෙන්වන පුංචි ළමයි පුංචි කාලේ නම් අම්මට උනත් තරයි පුංචි කාලේ නම් එවැනි අය ලොකු වුණාමත් ඒ වගේද නැද්ද පොඩි කාලේ පොඩි පොඩි දේවල් වලට හරියට රණ්ඩු වල නැත්තෝ ලොකු වුණාමත් මොකද කරන්නේ ඉඩම් කඩම් වලට රණ්ඩු වලනවා ඉතින් එහෙනම් ඔන්න ගතිගුණ පවා අරගෙන යනවා අරගෙන යන දේවල් තමයි අරගෙන යනවා කියන අර්ථ දක්වීම හොඳ නැහැ නමුත් පින්නන්නේ අපි ඊයේ දේවක්වත් මෙහාට අරගෙන එන්නේ නැහැ. නමුත් අපි සම්මතයේ ඉඳගෙන කියලා අරගෙන යනවා කියලා. ඒ මොකද නැවත නැවත නැවත නැවත හටගන්න හින්දා. හේතු වෙවි සකස් වෙන හින්දා. අතීතයේ දේවල් හේතු වෙන්නේ මේ චිත්ත පරම්පරාවෙහි ඇතිවන්නා වූ නොයෙකුත් චේතනා හේතු වෙවි ප්‍රත්‍ය වෙවි නැවත නැවත නැවත නැවත අතීත දේවල් හේතු වෙවි එකතු වෙවි නැවත හටගන්න ස්වභාවය තියෙනවා. මේක කල්පනා කරන්න කවුරු හරි කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් ඒ ඇතිවෙච්ච තරහට අදාළ කෙනා පසුව දකිද්දී ඒ තරහට සමාන යම්කි සමානකමක් දරන ප්‍රමාණයක තරහක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ තමයි අතීත දේවල් හින්දා වර්තමානයේ නැවත නැවත සකස් වෙනවා ඒකට අදාළ හැඟීම් මාත්‍ර. ආන්ගේ වගේ සංසාර ජීවිතෙත් එහෙමයි පින්නත් නේ සසර ජීවිතයට උත්පත්ති ලබන්නේත් මරණාසන්න මොහොතේදී ඇතිවෙන චේතනාවල් මුල් කරගෙන චේතනාවන් දෙකේ කර්මමදාමේ ඊට පස්සේ දැන් කර්මය කියන්නේ චේතනාවයි එතන ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කඩප්පා කර්ම කියන චේතනා ගැන සම්බන්ධ වෙලා තියෙනවා එහෙනම් මේ ජීවිතේ ඊළඟ උත්පත්තියකට හේතු වෙන්නේ ඊළඟ උත්පත්තියේ යහපත් අයහපත් භාවයට හේතු වෙන්නේ මරණයේදී ඊළඟ වතාවට යහපතක් වෙන්න හේතු වෙන්නේ අරගෙන යනවා වාගේ කියලා අර්ථ දක්ව ගන්න පුළුවන්කම ලැබෙන්නේ මොනවාද? හිතක ඇතිවන චේතනාවල් හැඟීම් විතරයි. එහෙනම් මේ ජීවිතේ ඉන්න කෙනෙකුට එකතු කරගන්නවා නම් සම්පාදනය කරගන්නවා නම් වැඩියෙන්ම වටින්නේ මොනවාද? ඉහළම ඉහළ දැක්මක් තියෙන කෙනෙක් වෙන කිසි දෙයකට ආවඩන්නේ නැහැ එකතු කරගන්න කියලා. මොකද කෙනෙක්ගේ යහපත උදා වෙන්නේ සසර ජීවිතයේ තමන් තුළ නැවත නැවත නැවත නැවත සකස් වෙන්නා වූ කුසලයන්ගේ මහිමය. දාරුචිරිය තෙරුන් වහන්සේ එක බුද්ධ වචනයක් අහනකොට අරියත් භාවයට පත් වුණා. සුමේධ තාපසයා එක බුද්ධ වචනයක් ඇහෙනකොට සෝවාන් ඵලයේ පිහිටියා. ඒ මොකද ඒ සසර ජීවිතේ පුරුදු කරපු දේවල්. අපි හිතා ඒවා ලේසියෙන් ක්‍රමද කියලා දාරුචිරිය තෙරුන් වහන්සේ කියන ඒ උත්තරමයන්න් වහන්සේගේ සංසාර ජීවිතය බලනකොට එක බුදු පියාණන් වහන්සේ නමක්ගේ කාලයේදී ගලක් උඩ භාවනා කරලා වේලිලා මැරිලා ගිය කෙනෙක්. ඒ තරම් වීරයගත් කෙනෙක්. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ගිහි කල පළවෙනි වතාවට බුදුරජාණන් වහන්සේ දැක්ක වෙලාවේ අවසාන භවයේදී ඇතිවෙච්ච ශ්‍රද්ධාව පිළිබඳව සඳහන් වෙනවා. ඒ අදාළ ශ්‍රද්ධාව ඒ වන්දනා කරපු විදිහ මේ කරුණයක්. ශාස්ත්‍රයන් වහන්සේ මේ මාගේ එකම ශාස්ත්‍රයන් වහන්සේ කියලා ඇතිවෙච්ච අධිකතර වූ ශ්‍රද්ධාව හේතුවෙන් වන්දනා කරපු ආකාරය දැක්ක බුදුජානක සඳහන් කරනවා ඒ මේ වන්දනා කිරීමට අදාළ ගුරුවරයා නෙවෙයි නම් ඔළුව හත් කඩකට පැනලා යනවා කියලා. එහෙනම් සසර ජීවිතයේ මේ අදාළ හැඟීම් පාරමිතා පුරනවා කියන්නේ මොකද්ද? දාන, සීල, නෙක්කම්ම ආදී වශයෙන් තියෙන දානං සීලං නික්කම්මං ප්‍රඥා වීරේන පංචමං කම්පී සච්චමදිත්තාන මෙත්තුපෙක්කායිමේ දස කියලා තියෙන නොයෙකුත් මානසික ශක්තියින් වල වර්ධනයක් ඇති කර ගැනීමයි භවෙන් භවේ භවෙන් භවේ සිද්ධ වෙන්නේ. ඒවා හේතු වෙවි ඒවා හේතු වෙවි විශාල ශක්තියක් ප්‍රමතු ඇති වෙනවා. එතකොට කියලා යන්න වෙන දේවල් Tamanට අනර්ථයක් වෙන දේවල් න එකතු කර ගැනීමෙන් කිසිදු අර්ථයක් සිදු වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව බලන්න පින්නත්නේ දැන් වාහනයක් පදවාගෙන යන රියදුරෙක් ඉන්නවා මේ ඉන්න රියදුරා මේ වාහනේ ඇදේ තමයි පදවන්නේ අපි ඉතින් මොකද කරන්නේ වාහනයට ප්‍රතිකාර කරලා හරියයිද වාහනයට ප්‍රතිකාර කරලා හරියන්නේ නැහැ ඒ වගේ අපේ සියලු වැඩ කටයුතු වලට මුල් වෙන්නේ මූලික වෙන්නේ මූලය වෙන්නේ මොකක්ද? චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තසේක ධම්මස්ස සබ්බේ වසවන් භූමිය මුනුනාත් ලෝකේ සියලු දෙනා වසගයට ගිය එක ධර්මතාවයක් මම දකින්න ඒක තමයි සිත කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපේ හැම දෙයකම අතක්වත් උස්සන්න පුළුවන් ද හිතෙන් අනක් නැත්තම්. මොළෙහි සියල්ල සිද්ධ වෙන්නේ තමන් තුළ සියල්ල සිද්ධ වෙන්නේ හිත කැපිවෙන චේතනාවේ ප්‍රබලත්වය අනුව. එතකොට නුවණ තියෙන කෙනෙක් ඉස්සෙල්ලාම සකස් කරන්න ඕනේ බාහිර ලෝකයේද තමන්ගේ ශරීරයේද නැත්තම් කන බොන අඳින හැටි ඇවතුම් පැවතුම් කර කරන හැටි ද පුරුදු කරන්න ඕනේ නැත්තම් හිතද පුරුදු කරන්න ඕනේ. හරියට ඇවිදින්න බැරි කෙනා ඇවිදින්න පුරුදු වුණා. අමාරුයි. කණ්ඩ බොණ්ඩ බැරි අය කණ්ඩ බොණ්ඩ පුරුදු වෙනවා. කතා කරන්න බැරි අය කතා කරන්න පුරුදු වෙනවා. නොයෙකුත් භාෂාවල් කතා කරන්න පුරුදු වෙනවා. මේ ඔක්කොම පුරුදු කරා හරියට කරන්න. හැබැයි මේ ඔක්කොම කරන ගමන් හරියට වරදිනවා. හරියට වරදින්න හේතුව හිත සකස් කරවෙ නැති හින්දා. මම ධර්මදේශනා ආරම්භයේදීම කිව්වා බුදුරජාන් වහන්සේගේ ධර්මය තමන්ගේ సంతානයේ නැగిලා එන විදිහට సంతානය සකස් කරන්න ඕනේ කියලා. අලෝභ, අද්වේෂ, අමෝහ අපිට සහනයක්, සැනසීමක්, නිවීමක් ඇති කරනවා. ලෝභ, දේශ, මෝහ හැම වෙලේම අපිව රත් කරන, දවන, පුච්චන ගතිය තියෙනවා. ලෝභ, දේශ, මෝහ ඇති වුනහම බොහොම අපහසුයි. අනේ රත් කරන, දවන, පුච්චන ස්වභාවය තියෙන ලෝභ, දේශ, මෝහ අපේ හිතෙන් නැగిලා එන්නේ නැති විදිහට. අපි අපේ හිත සකස් කරන්න ඕනේ සකස් කරන්න ඕනේ සකස් කරන්න ඕනේ එහෙම නැතුව ඉබේ මේක වෙන්නේ නැහැ ඒක හොඳින් මතක තියාගන්න ඕනේ ලෝභ දේශ මෝහ කියලා කියන්නේ හරියට නිකන් විස බීජ වගේ යම් රෝග බීජයක් ශරීරගත වුණොත් ඒ ශරීරය රෝගී වෙනවා රෝගී වුණාට පස්සේ සාමාන්‍ය විදිහට වැඩ කරන්න පුළුවන්ද? ආ හිස රිදෙනවා හිස පාත් කරන් ඉන්න ඕනේ. අත් කකුල් රිදෙනවා ඇඳට වෙලා ඉන්න ඕනේ. කතා කරගන්නවත් බෑ කෙඳිරි ගෑවෙනවා. එහෙනම් හරියට මොකුත් වැඩක් කරන්න බෑ රෝගය රෝග බීජ ශරීරගත වෙනවා. රෝග දේශ මොහ කියන්නේ අන්නේ රෝග බීජ වාගේ සිතට සිතට සිතේ තියෙන ප්‍රකෘති తත්වය නැති කරන ශක්තිය නැති කරන වීරය නැති කරන ඉවසීම නැති කරන මෛත්‍රිය නැති කරන උපේක්ෂාව නැති කරන ඒවා ඒ හිත අකර්මණ්‍ය කරන විස බීජ වාගේ තමයි ලෝභ දේශ මොහ කියන්නේ මොනතරම් ධනය ලබා ගත්තත් මොනතරම් බලය ලබා ගත්තත් පින්නත් හිතේ තියෙන ඔන්නෝය රෝග බීජ අයින් කරන්නේ නැතුව සක්විති රජ කෙනෙක් වුණත් එයාට සමනින් ඉන්න පුළුවන්කම නැත්තේ නෑ. ලෝකේ ඇත්ත පේන්නේ නෑ ලෝකේ ඇත්ත දැනෙන්නේ නෑ. ඇස් දෙකෙන් ඇස් දෙක අරගෙන ඉන්නකොට පේනවා ඇස් දෙක පියාගත්තාම පේන්නේ නෑ වගේ. අඳුර පටලයකින් ආවරණය වුණොත් ඇහක් ඒ හැට වටේ පිටේ තියෙන දේවල් පේන්නේ නෑ වගේ. ලෝභ දේශ මොහ කියන අඳුරු පටලයෙන් ආවරණය වෙච්ච හිත ලෝකයේ ඇත්ත తত্ত্বය Tamanට අරමුණු කරවන්නේ නැහැ අරමුණු කෙරෙන්නේ නැහැ මේ හිතේ. ඉතින් අපි හැමදාම ඇත්ත తত্ত্বය දකින්නේ නැතුව තේරෙන්නේ නැතුව ඇත්ත අරමුණු වෙන්නේ නැතුව වැහිච්ච ලෝකයක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. වහගෙන ජීවත් වෙනවා. වැහිලා. ඇත්ත පේන්නේ නැහැ. සියලු වස්තුන් තුල උදාහරණයක් විදිහට මම කියන්නම්. සියලු වස්තුන් තුල අනිත්‍ය ස්වභාවය නැද්දහා ඒත් එහෙනම් සියලු වස්තුන් තුල අනිත්‍ය ස්වභාවය තියෙන තියෙනවා තියෙන නිසා වෙන්නේ ඇහැට රූපයක් දකිද්දී කන ශබ්දයක් ඇහෙද්දී නාසයට දිවට ශරීරයට යම් යම් අරමුණු විදිහට නොයෙකුත් වස්තුන් අරමුණු වෙද්දී අපේ හිතට අනිත්‍යයි කියන චේතනාව හැඟීම එන්න ඕනද නැද්ද? ඇයි හැම එකකම අනිත්‍ය ස්වභාවය තියෙනවා අනාත්ම ස්වභාවය තියෙනවා. අන්න ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ හිතෙහි අපේ సంతාණයෙන් ඉස්මතු වෙලා නැගෙන්නේ නැතුව අන්න ඒ ඒ ස්වභාවය වහන වැහිලා යන ගතියක් ආවරණය කරන ගතියක් නිවැරදි අරමුණ අරමුණුගත වෙන්නේ නැති ගතියක් සකස් වෙන්නේ මෙන්න මේ ලෝභ දේශ මොහ හින්දා. එතකොට ලෝභ දේශ මොහ වලට කියනවා අකුසල් කියලා, අලෝභ දේශ මොහ වලට කියනවා කුසල් කියලා. මොකක්ද එතකොට මේ කුසල සම්පාදනය කරනවා කියලා කියන්නේ? සම්පාදනය කරනවා කියන්නේ තමන්ගේ හිතෙන් මම මතක් කරේ කලින් මේක තමන්ගේ හිතෙන් කුසල නැගෙන විදිහට අදාළ අරමුණු අනුවේ තමන්ගේ චිත්තසංතාණයෙන් කුසල හැඟීම් නැగిලා යන විදිහට හිත සකස් කරනවා. කුසලයේත් අකුසලයේත් මහා තරගයක් තියෙනවා මේ හිතේ. බලන්න කෙනෙකුට ගහන්න ඕනේ කියලා හිතනවා විතක නෑ නෑ ගහන්න ඕනේ කියලා පවුනේ රිදෙනවනේ මට වගේම රිදෙනවනේ කියලා හිතනවා ආය ආය චුට්ටකින් හිතනවා නෑ නෑ ගහන්න ඕනේ කියලා බයින්න ඕනේ කියලා හිතනවා නෑ නෑ මම බයින්නේ නෑ හොඳ නෑනේ හිත රිදෙනවනේ මටත් රිදෙනවා වගේ තවත් කෙනෙකුට බයින් එක හොඳ නෑනේ කියලා හිතනවා ආය චුට්ටකින් ආය හිතනවා නෑ බයින්දමයි තියෙන්නේ කියලා කුසල් විතක නැගෙනවා අකුසල් විතක නැගෙනවා අපේ సంతාන වලින් සැරසැරේ සමහර ඇත්තන්ට කුසල් නැගෙන වාර ගන්න අඩුයි අකුසල් නැගෙන වර්ගාන වැඩි. සමහර අයට කුසල් අකුසල් දෙකම නැගුණට ප්‍රබල වෙන්නේ අකුසලය. ප්‍රබල වෙන හැඟීම තමයි ක්‍රියාත්මක භාවයට යන්නේ. පින්නන්නේ මේක උදාහරණයකින් තේරුම් ගන්නද සමහරලාට අපි කාට හරි බයිනවා. බන හිත රිදවනවා. හිත රිදවලා දැන් බැලලා ඉන්නාට පස්සේ අර තරහ අඩු වෙලා. අඩු වුණාට පස්සේ තුන අපරාධ මම මේ කියන්නේ ආයෙ නම් මම කවදාකවත් කියන්නේ නෑ කියලා. එහෙම හිතලා නැද්ද? අන්න එහෙම හිතුවට ඒක ක්‍රියාත්මක භාවයට ආවද? නෑ. ඒක විතරක් නෙවෙයි අපේ පින්නත් අයගෙන් මම අහනවා ගොඩාක් අදිෂ්ඨාන වලින් තියෙන යහපත් අදිෂ්ඨාන ජීවිතේ. යහපත් අදිෂ්ඨාන බොහෝ වර්ගද තියෙනවා. ඒවා ක්‍රියාත්මක වුණාද? ගන්න වෙලාවට තියෙන පුදුම හයියක්. දවසයි, දෙකයි, සතියයි, මාසෙයි හිටිය තැනටම ආයෙත් එකම තැනකට ගිහින් ගන්නවා සර්. දැන් අපි තේරුම් ගන්න ඕනේ අදිෂ්ඨානයෙන් විතරක් කිසිම දෙයක් කරන්න බෑ. අදිෂ්ඨානයෙන් විතරක් කිසිම දෙයක් කරන්න බෑ. එහෙම නේද? අදිෂ්ඨානයෙන් විතරක් කරන්න බෑ. අදිෂ්ඨාන කරගත්ත දෙයට අනුව අපි ක්‍රියාත්මක භාවයට යන්න ඕනේ. එතකොට අදිෂ්ඨාන කරගත්ත දේ තුල නැත්තම් කැමැත්තක් ඉපදිලා මේ දේ කරනවා කියලා මම අදිෂ්ඨාන කරගත්තට පස්සේ පින්වත්නි ගෙයක් හදන්න අදිස්ථාන කරගත්ත සමහර අය ගඩොල් එකතු කරනවා. සල්ලි එකතු කරනවා. සිමෙන්ති එකතු කරනවා. මේ ඔක්කොම එකතු කරන්නේ ගේ හදන්න ඕනේ කියලා තියෙන කැමැත්ත තියෙනකම් විතරයි. ඊට පස්සේ ඒක එතනම ඇවිදිනවා. මොකේ අඩුපාඩුව? සිතේ අඩුපාඩුව. එතකොට එක දිගට මේ අදිස්ථානයට ළඟාවෙන්න අවශ්‍ය කරන ධර්මතාවයන් අපේ හිත තුලින් නැගෙන්න ඕනේ. බොහෝ අයත් නිවන් දකින්න ඕනේ කියලා අදිස්ථාන කරනවා. හැබැයි නිවන් දකින්න අවශ්‍ය කරන වැඩ පිළිවෙලට අවතීන වෙන්නේ නැහැ. අකණ්ඩ අවසාන අකුසල් බිඳුව මේකේ නැගෙන්නේ නැති තත්වයට පත් වෙන තුරු මම මේ වීරිය අතහරින්නේ නැහැ කියලා එක දිගට යන වැඩපිළිවෙලක් මේකේ තියෙන්න ඕනේ. අන්න ඒක තියෙන විදිහට එන්නේ ඒක නැగిලා යන විදිහට භාවනා රමතාවයක් ඇති වෙන විදිහට තමන්ගේ හිත නිවෙනෙහි අලවාගෙන නිවන් දකින්න තුරු මේ ඇති කරගත්ත වීරය අතහරින්නේ නැහැ කියලා අදිෂ්ඨානයෙන් කටයුතු කරන තුරු පින්වත්නි ඒ අදිෂ්ඨානය ප්‍රබල කරගෙන කැමැත්ත උපදවාගෙන ඒක අකණ්ඩව ඒ කටයුතු කරගෙන යන්න මූලික වෙන්නේ මොකද්ද? චිත්තසංතානය. අන්න ඒ సంతානෙහි අවශ්‍ය කරන ප්‍රබලත්වය සකස් වෙලා ඉදිරියට එන තුරු ඒ ඒ දේ සිද්ධ කර ගැනීමයි අපි තුල තියෙන්න ඕන ප්‍රබල වැඩපිළිවෙල. එහෙනම් මූලිකව ඒ එවැනි தත්වයකටපත් වෙන විදිහට හිත සකස් කරන්න ඕනද නැද්ද? හිත සකස් කරන්න ඕනේ. ඒ සකස් කරන්න මොකද කරන්න ඕනේ? මේකේ තියෙන ආදීනවයන් කුසලය සම්පාදනය කරගැනීමෙහි කරගැනීමෙන් අපිට ලැබෙන ආනිසංසත් නොකර ගැනීමෙන් ලැබෙනා වූ ආදීනවත් මෙනෙහි කරන්න ඕනේ. නොකර ගැනීමෙන් කරන්නා ලැබෙනා වූ ආදීනවත් මෙනෙහි කරන්න ඕනේ. යමක ඇත්ත తত্ত্বය දන්නේ නැතුව යමක ඇත්ත ස්වභාවය දන්නේ නැතුව පින්නත්දී වැරදීම් වගේක් සිද්ධ වෙලා අපි හිතන්නකෝ හොඳට කල්පනා කරොත් මේක අපිට තේරුම් ගන්න පුළුවන් යම් කිසි දෙයක් නැති දෙයක් පිටිපස්සේ යම් කිසි පිරිසක් ඇවිල්ගෙන යනවා අපිට මෙන්න මෙහෙම කවුරු හරි කියලා තියෙනවා රවට්ටන්න මෙන්න මේ වගේ වටින දේවල් වගේක් අපි දෙනවා කියලා හරිද දැන් මේ වගේ වටින දේවල් දෙනවා මෙන්න මේ දේ කරොත් කියලා කිව්වොත් එහෙම ඔන්න පිරිස එකතු වෙලා හරියට අර ඒ කියන ක්‍රියාව කරනවා හරි අපි මේක ගන්න යනවා කියලා දවස් ගණන් මහන්සිලා හැබැයි අපි දැනගෙන තියෙනවා ඔය ගියාට කාටවත් මේක හම්බෙන්නේ නෑ ඕක බොරුවක් කියලා බොරුවක් කියලා අපි දන්න දේ පිළිබඳව දැන් අන්පිරිස බොහෝ වෙහස මහන්සි වෙනකොට අපිට මොනව හිතේද අයියෝ අපරාධ මේ මිනිස්සු දඟලන්නේ මේ දඟලුවට මේ මේ වෙහෙස වුණාට මේ දුක් විඳට ඔතනින් හම්බෙන දෙයක් නෑ කියලා දන්නවා. එතකොට මොකද්ද අපිට හිතෙන්නේ? නේද? අසරණයි, අපරාධයි. ඇයි? නැති දෙයක් ලබා ගැනීම සඳහා නැති දෙයක් ලබා ගැනීම සඳහා වෙහෙස වෙනවා කියලා හිතනවා. රහත් උත්තමයන් වහන්සේලාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සැනසීම හොයන්න යන අපි ගැන කොහොම හිතනවද දන්නේ නැහැ. රූපය නිත්‍ය වශයෙන් තියෙනවාය මේක ආත්ම කොටගත හැකිය වේදනාව නිත්‍ය වශයෙන් තියෙනවාය මේක සැපය මේක ආත්ම කොටගත හැකිය සංඥා සංකාර විඥාන ආදී නිත්‍ය දේවල් කියලා හිතාගෙන මම මේ දේවල් පාලනය කරගන්නවා මේ වගේම මං සතුට ලබනවා මේ වගේම මං ස්ථිර සැනසීමක් ලබනවා ජීවිතේ වෙන්න මේ අර්ථයට යනවා කියලා පින්වත්නි යමෙක් කටයුතු කරන්නේ නම් ඒතනත්තා පිළිබඳ රහත් උත්තමයන් වහන්සේ නමකට පෙන්නේ නිර්ගොප්පස් වෙන මූලයක් වාගේ කියලා. ඇයි මම එහෙම කියන්නේ? බලන්න පින්නස්නේ ඔය S දෙකට අපි කී වතාවක් නම් සැනසීම ලබා ගැනීම සඳහා රූප පෙන්වන S දෙකම රූපය. කී වතාවක් නම් එකම ශබ්දයේ අස්වල ඇද්ද මේ කන් දෙකට සැනසීම ලබා ගැනීම සඳහා. මේ මේ දේ තේරුම් ගන්න අපි හොඳ උදාහරණයක් කියන්න මම කලින් මතක් කරා සාරා සංකේතාතුලක්ෂය කාලයක් තිස්සේ බෝධිසත්වයන් වහන්සේ පෙරුම්දම් පිරුවා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න කියලා. මේ අපි මොනව කරන්නද දන්නේ මේ කාලය තුල? සසර ජීවිතේ. සාරා සංකේ කල්පලක්ෂේ කාලයක් තිස්සේ අපිත් යන්තම් වලට වෙලා ඉන්නද මොනව කරන්නද දන්නේ? කරපු දෙයකින් කොටස් පහකට බෙදලා වෙන්නත් පුළුවන්. නේද? මොනවා හරි හැක් භාවිතා කරගෙන එක්ක මේක හරක් ඇහක් වෙන්න පුළුවන්, ඌරු ඇහක් වෙන්න පුළුවන්, කුකුල් ඇහක් වෙන්න පුළුවන්, പ്രേත වෙන්න පුළුවන්, භූත වෙන්න පුළුවන්, මලයක් වෙන්න පුළුවන්, මේ දිව්‍ය ඇහක් වෙන්න පුළුවන්. මොකක් හරි ඇහක් භාවිතා කරගෙන ලෝක බැලුවා. බල බල බල බල බල බල හිටියා. ඊළඟට මොනවා හරි කණක් පාවිච්චි කරගෙන ලෝකේ එක එක ඒකවල හැපි හැපි නේද දැන් මේ දිවයි තොලුයි හැපිලා එහෙන සද්ද තමයි මේ ඔය ඇහෙන්නේ. ගස් දෙකක් වදිනවා සද්දයක් ඇහෙනවා. යකඩ දෙකක් වදිනවා සද්දයක් ඇහෙනවා. නේද? හොඳට තද කරලා ඇද්ද වයර් එක මොකක් හරි පිරිමැද්දොත් ඔන්න ඊට වඩා වෙනස් ශබ්දයක් ඇහෙනවා. වයලින් එකක්, ගිටාර් එකක් කියන්නේ එහෙම. නේද? ඒ වගේ මේකුත් ආකාරයේ ශබ්ද මේ ලෝකේ සංසාර ජීවිතේ මහා ඊට ගුරුලන්ගේ ශබ්ද හා මොම හිරි මිහිරි මිහිරි කියලා. මේකුත් දැනගන්න දැන් දැනෙ හිතේ. බොහෝ දේවල් පොඩි කර කර පොඩි කර කර නේද දිය කරලා දිවිලක් කරලා බැලුවා. එහෙනම් ඇයි මේ දත්පුස් දෙක? හපන්න හපල මොනවත් එක්කද මිශ්‍ර වෙන්නේ? කේටත් කේටයත් එක්ක. කෙලත් එක්ක මිශ්‍ර වෙලා දිවේ වැක්කෙලෙන්න ඕනේ. ඉතින් අපේ වැඩේ මොකද්ද? මේ දිව උඩවක් කරන එක කියලා. වෙනවා සංසාර ජීවිතයේ බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පෙරම් දම් පුරන අතර වාරේ අපි දිය කර කර කර දිය වලට වක්කර වක්කර හිටියා. තනකොළ වක්කරවා කාලයක්, අසුචි වක්කරවා කාලයක් නේද? හ්ම්. ඉතින් ඒ වගේ මේ ශරීරයට නොයේකුත් පහස ලැබ ලැබමින් හිටියා. එහෙනම් රූප බල බල සද්දාසස ගන්ධ රස ස්පර්ශයන් විඳ විඳ විඳ විඳ නේද මෙච්චර කාලයක් අපිට ඉඳලා. මේ දැන් ඇති වෙලාද? දැන් ඇද්ද ඉතින්? හැමදාම අපි අහන්නේ දැන් ඇද්ද? නෑ. හොඳයි. 10 අවුරුදු 10ක් යනකම් බැලුවා නම් මේ ජීවිතය ඇතිවීම නෑ. බැලුවා, ඇහුවා, වින්දා අවුරුදු 10ක්ම බැලුවා, ඇහුවා, වින්දා ඇතිවීම 20ක් යනකම්ම හිටියත් එයාට ඇතිවීම නැහැ. 30ක් 40ක් යනකම්ම හිටියත් ඇතිවීම නැහැ. එතකොට 50ක් 60ක් 80ක් හිටියත් ඇතිවීම නැහැ. එහෙනම් 80 දී මරණය සිද්ධ වුණත් 70 දී මරණය සිද්ධ වුණත් ඇතිවීම 70 දී මරණය සිද්ධ වුණත් 60 දී 50 දී මරණය සිද්ධ වුණත් ඇතිවීම නැහැ. තෘප්තිය නැහැ. ස්ථිර සැනසීමක් නැහැ. සාන්ත භාවයක් නැහැ. රණ්ඩු වලින් අයින් වීමක් නැහැ. මොනවාද රණ්ඩු? ඔක්කොම එකතු වෙලා රණ්ඩු වල්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කෙරෙහි ත්‍රිසං තත්ත්වයේ අපි එක පොකරට වැටිලා අපි ඔක්කොමලා. නේද? බලන්නකෝ මොනවාරි රස කෑමක් අරගෙන බිමට යන්තම් හරි කණ්ඩ කියලා වැටුණොත් නේද? බිමට වැටිලා අපි අවුල ගන්න ඉස්සෙල්ලා එතන හිටියොත් එහෙම නේද? බල්ලෙක් හිටියොත් එයා ගන්න අපෝ මේ බල්ලා ගත්තනේ මේක කියලා පොඩි ළමයි කෑ ගන්න. එහෙනම් පොර කණ එක තමයි අපි ඔක්කොම වෙන්නේ. එයාලයි අපි ඔක්කොම එකතු වෙලා මේ ලෝකේ තියෙන සම්පත් වලට පොර කරනවා 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් හිටියා කියලා ඇතිවීමක් නැහැ. ඒකට මම කියනවා ඇතිවීමක් නැතුව 80ක් ඉඳලා මැරෙන කෙනා 60 80 දක්වා කෙනෙක් තව ප්‍රයෝජනයක් නැහැ. ඒක බලලා ඉවර කරන්නේ හදන්නේ. දැන් ඔන්න කාට හරි කියනවා මේ විදේශ ගමනකට අවස්ථාව සැලසලා දෙනවා. අපේ බොහොම හොඳයි බොහොම අපූර්වයි මොකද? වෙන මොකටද නෙවෙයි සරලන්න පුළුවන් වෙන මොකක්වත් නෙවෙයි බලන්න බලලා ඉවර කිරීමක් නෑ අහලා ඉවර කිරීමක් නෑ විඳලා ඉවර කිරීමක් නෑ ඒකට අහලා බලලා විඳලා ඉවර කිරීමක් නැතුව 10න් මැරෙන කෙනා ඉතින් ඉවරක් නැතුව මැරෙනවා 20න් 30න් 40න් මැරෙන අය ඉවරක් නැතුව මැරෙනවා ඉතින් එහෙනම් අර 10 ඉඳන් 20 වෙනකන් 30 වෙනකන් 40 වෙනකන් 50 වෙනකන් 60 වෙනකන් ආය ආය බල බල ඉඳලා ඇති වෙලා නැත්තම් මොකද කරලාද නේද? ඉතින් ආද අපි යමක් කරන්නේ ඉවර කරන්න බලාගෙන ජීවිතේ ගියක් හදන්නේ ඉවර කරන්න බලාගෙන. අධ්‍යාපනය ලබන්නේ ඉවර කරන්න බලාගෙන. ඉතින් හැම දෙයක්ම කරන්නේ ඉවර කරන්න බලාගෙන. එතකොට එතකොට අපි කියන ආ දැන් එහෙනම් ප්‍රයෝජනවත් කාලයක් ගෙවිලා ඇයි යමක් ඉවර කරලා. දැන් බලලා ඉවරක් කරලා නැත්නම් අහලා ඉවරක් කරලා නැත්නම් විඳලා ඉවරක් කරලා නැත්නම් මොකුත් කරලා නෑ එහෙනම්. තේරෙනවද මම කියන්නේ? විශ්ව වෙනකොට තිබ්බ ගානේ ඇතිවීමක් දැන් අඩු ගානේ 30 වෙද්දී අන්න මම මේ කොටස මේ ලෝකේ බලලා ඉවර කරා. අන්න එහෙමනම් ඔන්න ප්‍රයෝජනයක් වෙලා. 60 වෙනකොට මම මේ 90%ක්ම දැන් ලෝකේ බලලා ඉවරයි. දැන් මම ඉවර කරන්න යන්නේ බැලීමේ ආසාව ඉවර කරන්න යන්නේ මොකද බලලා ඉවරයි දැන්. ආන්ගෙම ඉවර වීමක් වෙනවා නම් ඒ ගත කරපු කාලෙන් ප්‍රයෝජනක් තියනව නේද? මේ ජීවිතේ කෙනෙකුට බලලා ඉවර වීමක් නැහැ. නැත්තම් ගත කරපු කාලේ මැරිලා වගේද නැද්ද? කිසි දෙයක් කරලා අහන්න ඉතින් හිතෙන් දැන් හොඳට මම ඉවර කරන කෙනෙක්ද කියලා. මම බලලා ඉවර කරන්නද ලෑස්ති කියලා බලන්න. නේද? ඉතින් අන්න ඒ වගේ වෙනවානේ. ඇයි බුදුරජාණන් වහන්සේ අපිට මේ වගේ අනුපදයක් කිව්වේ කියලා දැන් තේරෙන්නේ නැති. මේ ජීවිතේ කිසිදු අර්ථයක් නැහැ. මේ එදා එදා වේලට ජීවත් වෙලා. එදා එදා වේලට ජීවත් වෙනවා. අපි කියන්නේ මොකද්ද? උදේ හිතනවා නම් යමක් බලන්න ඕනේ කියලා ඒක බලනවා හැප්පෙන්න ඕනේ කියලා නම් හිතනවා නම් හැප්පෙනවා. නේද? දුවන්න ඕනේ කියලා හිතනනම් දුවනවා. ඒ ඒ වෙලාවට හිතන හිතන දේ අද ක්‍රියාත්මක කරන දෙයකට ඒ විදිහටම තව සතියකින් ආයෙ වෙන දේවල් වගේ ක්‍රියාත්මක කරන් තියෙනවා. හරියට පොළොව කාගෙන කාගෙන යන ගැඩවිල් පණුවා වගේ. කවදාකවත් නේද කාලා ඉවර කරන්නම් කියලා හිතාගෙන ගියොත් එහෙම මේ පැත්තෙන් ගිහලා අනිත් පැත්තෙන් දාලා යම මහ පොළොව කාලා ඉවර කරනවා වගේ තමයි මේ තණ්හාව. නේද? ආන්ගේ තණ්හාව වගේ පින්නන්නේ මේ ලෝකේ බලලා ඉවර කරන්න අදහසෙන් ඉන්න ජීවියා. සත්‍ය ලෝකේ බලලා ඉවර කරන්නම් අහලා ඉවර කරන්නම් වගේ තමයි ඉන්නේ. නේද? ඉතින් මතක තියාගන්න ඕන හොඳ උදාහරණ මොකද? ගැඩවිල් පණුවා වාගේද මං. නේද? ගැඩවිල් පණුවා මොකද කරේ? කාගෙන කාගෙන යනවා හරියට ඉවර කරන්න වගේ. කවදාකවත් ඉවර කරන්න බෑ. ඉතින් අන්න ඒකින්ද අන්න ඒ ඉවර කිරීම සිද්ධ කරන ධර්මතාවයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ධර්ම මාත්‍රයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන චිත්තසංතානයෙන් නැගෙන විදිහට ධර්මය සකස් කරගත්ත ඇත්තන්ට පින්නත් මේ ආය බැලීමේ අවශ්‍යතාවයක් ඉතින්නේ නැහැ. ඇසීමේ අවශ්‍යතාවයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකින්ද ලැබිච්ච අවස්ථාව සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් බිහිවෙච්ච කාලේ මානසිකාරයක් ලැබිච්ච වෙලාවේ මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මේ වැඩේ ඉවර කරන්න. බැලීම ඉවර කරමු, ඇසීම ඉවර කරමු, අන්න බුදුජාණන් වහන්සේ දේශනා කරේ ලෝභ දේශ මෝහ ඉවර කරගත්තාම බැලීම ඉවරයි. ඇසීම ඉවරයි. ඒකයි කිව්වේ කුසලය හදාගන්න ඕක ඇතුලේ කියලා. ඒකයි දේශනා කරේ අවසාන මොහොතේ මේ අතෘප්තිකර බැලීමින්ද ඇසීමින්ද පින්නත් මේ අපි නොකියපු කොටස දුගතිගාමී උපදින්න සිද්ධ වෙනවා. බොහෝ සංසාර ජීවිත අනන්ත අප්‍රමාණ දුකින් සිද්ධ වෙනවා. අද දවසේ අපි අරමුණු කරේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ ඇයි කියලා මේ ජීවිතයේ තියෙන નિરાර්ථක ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න විතරයි අර්ථයක් නැහැ. ගැඩවිල්ලා පොළොව කනවා වගේ නේද අර්ථයක් නැහැ. ඒ මොහොතට අවශ්‍ය දේ සම්පාදනය කරගන්න විතරයි තියෙන දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ හැම කෙනෙක්ම ඉතා දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕනේ. මම මේ පොළොව කකා ඉන්න ගැඩවිල් පණුවෙක් වාගේ නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හික්මන කෙනෙක් බවට පත් වෙනවා. හික්මන කෙනෙක් බවට පත් වෙනවා. මගේ හිතේ තියෙන ආසාවන් ප්‍රමාණිකූලව දුරලාගෙන ඉක්මනින් දුරලාගෙන හරියට හිත ගිනිගත්තෙකු තමන්ගේ හිසේ ගින්න නිවා ගන්න හදනවා වගේ සත්පහරක් ලත් කෙනෙක් වාගේ ඊටාම වේගයෙන් ඊටාම දැඩි හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඉක්මනට ඉක්මනට ඉක්මනට මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියලා. හොරු රැලක් තමන්ගේ පස්සේ පන්නනවා නම් පින්නත් මේ ඉක්මනට බේරෙන්න හදනවා. හිත ගින්න ගත්තා නම් ඒ ගින්න නිවන්න හදනවා. එයින් සිද්ධ වෙන හානිය ඊට වැඩි හැඟීමක් අපේ තුල ඇති වෙන්න ඕනේ ඉක්මනින් කුසලයේ සම්පාදනය කරගන්න ඕනේ අකුසලය මා විනාශ භාවයට පත් කරනවා කියලා ධනයෙන්වත් බලයෙන්වත් නෙවෙයි අධ්‍යාපනයෙන්වත් කිසිම දෙයකින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මිනිස්යාගේ උසස් පහත් භාවය දේශනා කරේ සම්පාදනය කරගෙන තියෙන කුසලයේ ප්‍රමාණය කුසල සම්පත්තිය Tamange තුල නැගෙන ඇහැ කනාසය දිව ශරීරයට ලෝකයේ අරමුණු වෙනකොට එක එක්කෙනාට එක එක්කෙනාට ඇති වෙන එක එක චේතනා. අන්න ඒ චේතනාවෙහි සංයෝජනය වෙන කුසල් ප්‍රමාණය කොපමණද? එපමණකින් ඒ තනත්තාගේ ඒ තනත්තාගේ තුල උපදින්නා වූ ධර්මතාවයේ උසස් භාවය අනුව ඒ තනත්තා පිළිබඳව සඳහන් කරා විනා උසස් පහත් භාවයේ සඳහන් කරේ භාවෝග සම්පන්නන බලාදී අනුව නෙවෙයි. මොකද ඒ වගේ අර්ථයක් බුදුරජාණන් වහන්සේ දැකේ නැති හින්දා. ඉතින් අපිත් අනිස්ථාන කරගන්න මම උසස් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. උත්තරී මනස ධර්මයක් ඇති කරගන්න ඕනේ. මම මේ ලෝකේ ඇත්ත දකින්න ඕනේ. ඇත්ත දැකලා උසස් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා දැන් අදිස්ථාන ඇති කරගන්න අය ඇත්ත දකින්නකොට පින්නොත් මේ එයා එයාට සාපේක්ෂව උසස් කෙනෙක් බවට පත් වෙන්නේ නැති බව හොඳින් හිතා බලලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ මොකද ලෝකයේ කිසිවක් නැති බව, ලෝකයේ කිසිවක් අල්ලා ගන්නට නැති බව තේරුම් ගන්නටයි ලෝක දේශම වාඩි කරගන්නකොට හැකියාවක් ලැබෙන්නේ නොවේහි අල්ලා ගන්න කිසිවක් නෑ. මේක සල මාත්‍රයක හට ගැනීමේ නැතිවීමේ ක්‍රමවේදයක් විතරයි වරද්දවාගත්ත හිත නිවැරද්ද නිවැරදි දේ අරමුණු කරන තත්ත්වයටපත් කරගන්න මමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ ජීවිතයට එකතු කරගෙන පිළිවෙත් මාර්ගය මගේ ජීවිතයට එකතු කරගෙන චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මත්තති කියන ආකාරයට මගේ හිතත් එවැනි උතුම් තත්යකටපත් කරගන්නවා සියලු දුක් කෙලවර කරගන්නවා අවසානයේදී උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනාටම සර්වන් සරණයි සමාධිය පිළිබඳව ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේ අපි ආශිර්වාද කරමු. උන්වහන්සේ ශාස්ත්‍රික වශයෙන්, ආගමික වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන්, අධ්‍යාපනික වශයෙන් කරන උදාන මෙහෙවර කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා. තුරුවන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණය නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. සාදු සාදු මද සිකුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ. ඔබටත් මා ධර්ම දේශනාවක දායක